සංඝා සම්පන්න තුන්වත්නි අප මේ දක්වා ධර්ම නමස්කාර භාවනාවේ මනකසල අන්තරතාවනේ අන්තං අන්තදලං කියන කොටස් දෙක අරන්ලා අර ඉදිරිපත් කළා අද කාලයට තේරවන්නේ නැතුව ඉදිරි කොටස් මේ ධර්ම නමස්කාර භාවනාවට නගන ආකාරයෙන් බලමු අංකන් අංක ගණන කොටස් දෙක වල පස්ව දැක්වෙන්නේ උදරයන් පරිශන කියන කොටස් දෙක. උදරයන් කියන්නේ නොකැසෙන ආහාර, පරිශන කියන්නේ කැසෙන ආහාර. මේ අප ගන්න ලබන ආහාර දිරවන ලබන්නේ පාටික තේජෝ දහයෙන් කියලා පොත්පත්වල දැක්කලක් ලක්වේ කියනවා. බොහෝ දුරට අසකාලීන වශයෙන් ජීවෙන පරිවාර පුත්‍රයයි දැක්කේ. නමුත් ඒක සත්‍යයක් නෙවෙයි. මේ ආයත මතක ඇති ගිය සතියේදී ප්‍රකාශ කළා ආහාර දිරවීම පටන් ගන්නේ කේත ජනක ග්‍රන්ථ වලින් බලන එන්සයිම වලින් පටන් ගන්න ඊට පස්සේ ආමාශයේ තියෙන නෝඩස් නිසා ඒ වගේම බඩවැල් වලින් ඇති වෙන ඕජස් අඥාසයෙන් ඇති වෙන නෝඩස් එන්සයිම් වැනි කොටස් වලින් ඔයේ මේ ආහාර දිරගෙන සිදුවන්නේ. අර පාඨක තේජෝ දහතේ සිදෙන කිව්ව කතාව අප ප්‍රකාශ කරන ධර්ම දේශනා කරන විට නමුත් අපි ඒක පිළිගන්නේ නැහැ. සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ හිංසයම නැත්නම් මේ ඕජස් වලින් ගන්න රසායනික ක්‍රියාවන් වලින් මේ ආහාර ජීර්ණය සිදුවන බවයි. ඒ තේජෝ දහතුට වඩා වැඩිපුර තියෙන ආසෝ දහතුව. තේජෝ ධාතුවත් තිබෙනවා. අපේ ඝන ගමන මේ ආහාර මනික ආකාර සංඥාවෙන් අපි හඳුනාගත්තත් ඒ හඳුනා ගැනීම සියල්ලම අපේ සිත තුළ තිබෙන සංඥාවන් පමණක් කියන එක පළමුවෙන් අවබෝධ කරගත යුතුයි. අප ගන්න ලබන ආහාරක විවිධ නම් සම්මති වශයෙන් ගන්න කතා කරනවා. බත් කියනවා, එළවලු කියනවා, කලතුරු කියනවා, නොඑක ආකාර නම්. ඒවා ඒ සංඥාට ඉවත් කළා නම් ඒ අපගම් ලබන ආහාර වල තිබෙන්නේ අන් කිසිවක් නෙවෙයි අර කටරියාපෝ තේජෝ ආයන කියන මූල ධාතු කොටස් හතර පමණයි. උදාහරණයකට බත්කටයක් අපගත්තොත් ඒ බත්කටේ කියන සංඥා ඉවත් කළා නම් ඒ බත්කටේ තුල තියෙන මොනවද කටරියාදී ධාතු කොටස්. ඒ බත්කටේ අපි අතින් පොඩි කළා නම් සම්පූර්ණයෙන් පිටිවන්නට ඒකේ පිටි ගතියක් තිබෙන එකයි පතරේ ගතිය. ඒ පිටි ගති කොටස් ඔක්කොම ඇලවි තිබෙනවා දෙසමනයක් තිබෙනවා බස්සදේ ඒකයි ආකෝ ගතිය. ඒකේ රක්ෂණයක් හෝ සීතලක් තිබෙනවා ඒකයි තීජෝ ගතිය. ඒකකින් නිසි ස්වરૂපයක් තිබෙනවා ඒකයි එහි තිබෙන වායෝ ගතිය. මේ විදිහට අපි ගන්න ලබන ආහාර සෑම එකකම පවත්නන් පවත්නේ මේ මූල ධාතු හතර පමණයි. බාහිර වශයෙන් අපි ගන්න ලබන මේ මූල ධාතු හතර නිසා අපේ ශරීරයේ තියෙන මේ ධාතු කොටස නිර්මිත වෙනවා. එහෙමනම් අපේ ශරීරයේ තියෙන මේ පතරේ ආදී ධාතු කොටස් ඒ බාහිර ධාතු කොටස් වලින් නිර්මිත වන නිසා ඒවා මම වන්නට හෝ මගේ වන්නට බෑ. එම නිසා මේ කොටස විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය මතු කර පෙන්වන ලබන ධාතු මනස්කාර භාවනා කොටසක් වෙනවා. මේ කොටස තුළින් කෙනෙකුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා අප කියන ආකාරයට හරියට සමාධියෙන් ප්‍රඥාවෙන් කටයුතු කළොත්. එතකොට දැන් අප බලමු මේ උදරයන් කලේශම් කියන කොටස් දෙකම අල්ලලා එකට භාවනා කරමු. ඒ කොටස් එක දවස් මනස්කාර භාවනාවට නඟන ආකාරය. දැන් කවුරුත් භාවනාවට වාඩි වෙනවා. අත්තේනස්මින් කායේ උදරියං පඨවේ ධාතු අත්තේනස්මින් කායේ පරේසං පඨවේ ධාතු නිම ශරීරේ නොපැසුණු ආහාරණං හෝ පඨවේ ධාතු කොට සම්මත සසුනු ආහාරණං ඕක්ඛාතු පතසක්නත ඒකෙසට අවධානය යොමු කරන්න නොපැසෙන ආහාර කියන්නේ මොහොතගත් ආහාර. ඒගත් ස්ථානයේ පටන් මහ බඩවැල් දක්වාම ගණන් කරන ලබන ආහාර වලටයි නොපැසෙන ආහාර කියන්නේ. ඇසුණු ආහාර කියන්නේ දීර්ඝාපත් වූාට පසු ආහාර ජීර්ණය වූාට පසු පක්වාසේ තැන්පත් ඇති අපවිත්‍ර කොටස්. නිමතසනෝ නොතසනෝ ආහාරවල සත්‍යවසයෙන් විඳමාන වන්නේ පඨවි ආදී ධාතු ප්‍රත්‍යස්කමනි සත්‍යවසයෙන් පැසුණු ආහාර කියා හෝ නොපැසුණු ආහාර කියා දෙයක් නැත නොපැසුණු ආහාර කියන්නේ අපේ සිතේ තියෙන හැඟීමක් ගහක කොටසකට අපි නාමයක් හදවලා. රසම ආහාර කියන්නේ සිතේම තියෙන හඳුනීමක් සංඥාවක් ඒකත් සිතේ තියෙන හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි. මෙන්න පැසුණු නොපැසුණු ආහාරයන් ආමාසය බඩලලාදී කොටස් පෙර පවත්නා බව එම ධාතු කොටස් දන්නේය. ආමාශය තුළ මේ ආහාර තියෙන බව ආහාර දන්නේ නැහැ ආමාශය දන්නේ නැහැ. වඩවැල් තුළ මේ ආහාර ගමන් කරන බව ආහාර දන්නේ නැහැ වඩවැල් දන්නේ නැහැ. ධාතු මාත්‍රයන් සෝ පැසුණු නොපැසුණු ආහාරවලට පැසුණු ආහාර කියා හෝ නොපැසුණු ආහාර කියා හෝ අප හඳුනා ගන්නා බව එම කොටස් නොදන්නේය එම සංඥා අපගේ සිත තුළ පවත්නා හැඳෙනී මාත් සමනේ දැසුණු ආහාර කියන්නේ අපේ සිතේ තියෙන සංඥාවක් නොදැසුණු ආහාර කියන්නේ දෙවෙනි සංඥාවක් ඒ ධාතු කොටස් එසේ අපි හඳුනා ගන්නා බව දන්නේ නැහැ ඒ හිතේ තියෙන සංඥාව දැක අවධානය යොමු කරලා බලන්න මේ නාම රූප වෙන කර ගැනීමට අනාත්ම සංඥාව ඇති කර ගැනීමට ඒ අවබෝධය ඉවහල් වෙනවා අපි මේවා පතරේ ආදී දහස් වශයෙන් දැන් හඳුනාගත්තා ඒ හඳුනා ගැනීම පවා අප මේ සිත කළ පාදනා සංඥා පමණයි නොපැසුණු ආහාරවලට හෝ පැසුණු ආහාරවලට පඨවි ධාතුවයි අප හඳුනාගත් බවද එන ධාතු කොටස් දන්නේය ඒ සංඥාවන්ද අපගේ සිත තුළ පවත්නා වූ හැඳිනීම් මාත් පමණි මේ දහස් කොටස් ඒ දහස් කොටස් වල පාඩේ පවතිනවා. අපි මේ සංඥාවලින් මේවා හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම පරිබාහිර ලෝකයට ගානක් ඇතිරිය යනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන සියලුම දේවල් අප හඳුනා ගන්නා ඒ සියලුම හැඳින්වීම අපි දැනීම වත් කරන්න ඕනේ. ලෝකේ පුරා යම් තාපාත්නා නම් පවතින යම් කිසිවක් නෙවෙයි. මේ පතරේ ආදී ධාතු මාත්‍ර පමණයි ඒවා නොඑක ආකාරයෙන් අපි හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම සිත් තුළ තියෙන හැඳින්වීම පමණයි සත්‍ය වශයෙන් විද්‍යමාන නොවන දේවල්. ඒ සත්‍යය දැන් අවබෝධ කරගන්න. දසක් කීවත් දරක් කීවත් පොළොව කීවත් මොහොත කීවත් කවර නාමයකින් කවර ආකාරයකින් අපි ඒවා හඳුනාගත්තා සියල්ලම ධාතු මාත්‍ර පමණයි ඒ සංඥා සිතිවිලි මාත්‍ර පමණයි මේ සංඥාව පතරවන්නයි දැන් හදන්නේ. මේ කැසින ආහාර, රසන ආහාර කියන ආනාශය බඩවැල් ආදී කොටස් වල ඒවත් හත කොටස්. මේ බඩවැල් ආනාශය ආදී වැසී ඇත්තේ උදලයේ තියෙන හමින් ඒ හමත් පැටවේ ධාතු කොටසක්. අපේ මුළු ශරීරයත් මේකයි. මුළු ශරීරයම පැටවේ ආදී ධාතු කොටස්. එන්නේ දෙස බලන්නේ. රැසෙන ආහාර, ලැබෙන ආහාර දහස් කොටස්, ඒවා තියෙන ආමාශය දහස් කොටසක්, බඩවැල් දහස් කොටසක්. ඒවා ආවරණය වී ඇතිනේ සමත් දහස් කොටසක්. මොන සීලදමත් මෙලසින් පටවියාගේ දහස් කොටසක්. මේ සිරුර දැන් වාඩි වෙලා සිටිනවා සමාගයේ ඒ ඉඳගෙන ඉන්න ආසනයට සම්බන්ධයි. මේ ආසනයත් ධාතු කොටසක් පටලිය ආදී ධාතු කොටස. මේක දෙසට යොමු කරන්න. මේ ඉඳගෙන ඉන්න ආසනය පොළොවට සම්බන්ධයි පොළොවත් පටලිය ආදී ධාතු කොටස්. ඒ අවබෝධය දීර්ඝ කරන්න. මේ පොළොව මත නොඑක ආකාර සත්‍යයන් තියෙනවා මෙතන වාඩිලා බොහෝ මිනිසුන් සිටිනවා ඒ සත්‍යයන් මිනිසුන් කවුරුම ඒ අයගේ රූප කොටස් කියලා දන්න ධාතු මාත්‍රයි මේ පොළොව මත දස් කුලන් තියනවා, ගෙවල් දොරවල් තියනවා, ගල් තියනවා, නොයෙක් දේවල් තියනවා. ඒ සියල්ලම අන් කිසිවක් නෙවෙයි මේ රටේ ආදී ධාතු කොටස් පමණයි. නැවත ආමාශයේ පැසම නොපැසම ආහාරයේ පටන් මේ අවබෝධයේ දීක කරන්න ආසව මුලින්ම පටන් ගන්න. මෙන්න පැසම ආහාර 10 කොටස් නොතන සුමාන පැසම ආහාර තවත් 10 කොටස්. ඒ සඳහා ඇති බඩවැලනා මාසාදී කුෂ්ඨ කටලිය ආදී ධාතු මාත්‍ර. ඒක ආවරණයේ ඇති උදරේ සමයතුලෙස සෙසු මේ ශරීරය ධාතු කොටසක්. මෙම ශරීරයේ අපවාණී සිටින මේ තේජක සම්බන්ධ වී සිටින අය ආත්මයක් ධාතු කොටසක්. ඒ ආත්මයේ පොළොවට සම්බන්ධ වී සිටින පොළොව ධාතු මාත්‍රයක්. පොළොව මත යම්කා සත්‍යෝතිදී නම් මනුස්සන්තේසං සතුන් ආදී සියලුම සත්‍යයන් ධාතු මාත්‍ර මේ සත්‍යයන්ගේ රූප කොටස් ධාතු මාත්‍ර සමාගයේමයි අන්නයි මේ පොළොව මත යම්කා දේවල් සිහිතායක් නම් ගොඩ නැගිලි ගස් පලන් ආදී සියල්ලම ප්‍රකලිය ආදී ධාතුන් මේවා දකින සිට දෙන්න. ඒ සිට දෙස බලන්න. මේ විශ්ේ ඇති දහතු කොටස් වලින් සිට වෙන් කරන්න. මෙන්න දහතු කොටස් මෙන්න සිට මෙන්න දහතු කොටස් මෙන්න සිට මෙන්න දහතු කොටස් මෙන්න සිට මේ සිත නිවන මේ ලෝකයෙන් නිවි යන. සිත පවතින විට ලෝකේ පවතිනවා. සිත නැති වෙන විට සිත ලෝකේ ඇති වෙනවා. මේක ගැඹුරු කතාවක්. සිත පවතින නිසා ලෝකේ පවතිනවා. සිත ඇති වෙන විට ලෝකේ ඇති වෙනවා. සිත නැති වෙන විට මුළු ලෝකයම නැති වෙනවා. සිත අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි. මේ වචනයක් වචනයක් පිටකම සිද්ධ ඇතිවෙනවා නැතිනවා. අනිත්‍ය කියන එකක් දැනෙනකොට නැති වුණා අපලසනා නැති වුණා. ඒක අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. එහෙමනම් ආත්ම කියලා ගන්නට මොනවද ශේෂවන්නේ? අනාත්මයි. මේ නොපැසෙන ආහාර පැසෙන ආහාර සියල්ලම මොහොතින් මොහොත වෙනස් වී වෙනස් වෙමින් යන දෙමින් අනිත්‍ය වූ රූප කොට මොහොත දැක් ඉඳසන විකන විකන වාහයක් වාහයක් පාසාම එහි ස්වરૂපයේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා ආනාසකට පසු ගතවන ස්නේහස්නයක් පාසාම එහි ස්වરૂපයේ වෙනස් වෙන ස්වરૂප භාවයන්ටපත් වෙනවා සම්පූර්ණයෙන් දීර්ඝෝගෝතයකටපත් වෙනවා කුඩා දඩවැල් කර ඇතුල් වෙන විට. තවත් වෙනස් වෙනවා. ඒවා ක්‍රමයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. නිරන්තරයෙන්ම වෙනස් වෙනා වූ මේ පැසන ආහාර නොපැසන ආහාර කිසිවෙත් නිත්‍ය වන්නට බෑ. මේ අප ගන්න දනු ලබන ආහාර මෙලෙසින් මොහොතින් මොහොත වෙනස් වෙවි වෙනස් වෙවි ගොස් පොළොවට පිටත වෙනවා. පොළොවේ ධාතු වලට මේක එකතු වෙනවා. උරා ගන්න ආහාර වලින් ශරීරයේ රූප කොටස් නිර්මිත වෙනවා. මේ බාහිර ධාතු වලින් හැදෙන ශරීරයේ රූප කොටස් වල ස්වરૂපයක් තිබෙනවා. එනම් ආස්වාද නොලැබුණත් ඒ රූප කොටස් ටික කාලයක් පවතින මොහොතින් මොහොත සනයක් සනයක් පාසා වෙනස් වෙන විට අලුතෙන් අලුතෙන් ඒහා සමාන හෝ ඊට ඕලාරික වූ හෝ ඊට වඩා වැඩි වූ හෝ ඊට වඩා අඩු වූ හෝ රූප කොටස් ඇති වෙනවා. ඒකයි මේ ශරීරයේ මෙලෙසින් පිනෙන්නේ අපට. ඒහා සමානම රූප කොටස් ඇති වෙනකොට තමා කර්මයේ වශයෙන්ම නැහැල්ලක් වශයෙන්ම ගමේ වශයෙන්ම දිස්වෙනවා. ඒ රූප කොටස් මෝර මෝරා වඩා මෝරණ රූප කොටස් ඇතිවෙනකොට ජරා දීන භාවයටපත් වෙනවා. ඒ රූප කොටස් වඩ වඩා උපදිනකොට මහත් වෙනවා. ඒ රූප කොටස් ඇති වෙන දෙයේ අඩු වෙන විට කෙට් වෙනවා. මේ පැසුණු ආහාර නොපැසුණු ආහාර අනිත්‍යයි ඒ පැසුණු ආහාර තුළින් ශරීරයේ යම් කිසි රූප කොටසක් උපදිනවා නම් ඒකත් අනිත්‍යයට යනවා මේ පැසුණු ආහාර නොපැසුණු ආහාර දුක ආහාර ගත්තාට පසුව ඒ ආහාර දිගෙන්නේ නැත්නම් විශාල දුකක් ඇති වෙනවා. සමහර විට වමනේ පාචනයේ වැනි රෝග, ඔක්කාරයේ වැනි රෝග, අදීර්ණ වැනි රෝග වලට බඳුන් වෙනවා. මේවා දිගෙනවත් දුකක්. මල මුත්‍ර පහ කරන්නට සිදෙන අයවා පවිත්‍ර කරන්නට සිදෙන අනෙක් ආකාර කරදර මෙහෙට දුක් නැහැට විඳින්නට සිදෙනවා. මේ ආහාර පැසනක් දුකක්, නොපැසනක් දුකක් ආහාර ගත්තත් දුකක් නොගත්තත් දුකක් මේ දුකේ සීමාවක් කෙලවරක් නිමාවක් නැහැ දුක නැති කිරීම තමයි ආහාර ගන්න ඒ තුනෙන් දුකක්මයි ඇතිවන්නේ දුකක් ඇති වෙනයි කියලා ආහාර නොගෙන හිටියොත් ඒකත් සලාදෙන්නේ ඇතිවන්නේ එනිසා මේ පැසෙන ආහාර නොපැසෙන ආහාර අපදාන ලැබෙන සියලුම ආහාර වර්ග ඒකාන්තයෙන් දුක. මේ ආහාර වලින් යම්කිසි රූප කොටස් ශරීරයේ තුළ උපදිනවා නම් ඒ රූප කොටස් වලින් අපට නිරන්තරයෙන් දුක් ගෙන දෙනවා. හැදෙනවා, දින්දෙනවා, හිතෙනවා, අයදෙනවා. නොයෙක් දේවල් වලට තුවාල වෙනවා, සීල් වෙනවා. දෙදරෝග වලට බඳුන් වෙනා නොඑක ආකාර දුක් ගැහැට සීගා විඳින්නට සිදෙනවා. ඒ ආහාර වලින් එකදවන මේ ශරීරයේ තියෙන දුක කොටස් වෙනවා. ඒ නිසා මේ ඇසන ආහාර, නොකසන ආහාර දුක ඒ තුළින් ශරීරයේ දුක කොටස් ඇති වෙනවා නම් ඒකත් දුකක්. සකස් කියලා අපි හිතන්නේ දුකට පිළියමක් කරන්නේ ආහාර ගැනීම කියන්නේ. ඒක ආහාර ගැනීම කියන්නේ එතකොට කිසියම්ක් දෙදීම නමුත් අපි ඒක සපක් කියලා හිතන ඒකේ කාන්ත වශයෙන් දුකව. මේ බාහිර වශයෙන් ගන්න ලබන මේ ආහාර මේ අය කිසිම කෙනෙක් මමයේ මගේ කියලා ගන්නේ නැහැ. ගන්න හැටිකමත් නෑ. බාහිර පඩේ ආදී සතු ආහාර වශයෙන් ගන්න. එහෙනම් මේ බාහිර වශයෙන් ශරීරයේ ඇතුළු මේ පඨවි ආදී ධාතු කොටස් ඒකාන්ත වශයෙන් ආත්මයක් නෙවෙයි අනාත්මයි. ගහකට පොහොර දාස්වාට පස්සේ ගහ වැඩෙනවා. එලෙසින් මේ ශරීරයේත් මේ බාහිර වශයෙන් ලැබෙන පඨවි ආදී ධාතු කොටස් පොහොර කොටස් ලැබීම නිසා මේ ශරීරයේ වැඩිලා පවතින මේ ශරීරයේ බාහිර දහස් කොටස් වලින් නිර්මිත වෙන නිසා මේකත් අනාත්මයි. ආහාර නිත්‍යයි දුකයි අනාත්මයි රැකෙනවා මහත්යාවෝ ලැබෙන ප්‍රාණාන්තියාදයක් සත්‍ය වශයෙන් නැහැ ධාතු මාත්‍යයක් පමණයි ඒක නිසා ඒවා ශූන්‍යයි දැන් නාම රූප වෙන කරන්න බලන්න මේ නොපැසුණු ආහාර පැසුණු ආහාර ආමාශයේ බඩවැල් සම මේ ආදී කොටස් සියල්ලම රූප කොටස්. මේ සම්බන්ධයෙන් මේ දක්වාමනා කිරීමේදී මනසකාර ගැයීමේදී යම්තාක් සිටිවිලි ඇති වුණා නම් සංකා සංඥා සංකා වේදනා සංයම්තා දැනීම ඇති වුණා නම් මේ සියල්ලම නාම ධර්ම. මේ දක්වා ඇති වූ සියලුම නාම ධර්ම දැන් නැහැ. ඒවා ඇති වුණා, පැවතුණා, නැති වුණා. දැන් ඒවා කිසිවක් නෑ. ඒ ඇති වුණු නාම ධර්ම මගේ ආත්මය නම් මෙලසින් නැති වී ගොස් ඇති බැවින් මගේ ආත්මයක් මේ වෙන විට නැති වී ගොස් දැන් සිතිවිලි පහළ වෙලා නම් ඒ ආත්ම නම් ඒ සිතිවිලි මොහොතින් මොහොත වෙනස් වෙනවා. එහෙමනම් මෙතන ආත්මය කියලා ගන්නට සදාකාල දෙයක් පවතිනයි කියලා ගන්නට හැකියාවක් නැහැ ඒක මොලාවක්. ඒ මොලාව කියන්නේ නේද? ඇති ඇති නැති නැති යන නාම මාත්‍ර පමණයි සිතිවිලි මාත්‍ර පමණයි. දැන් නාමයේ රූපයේ වෙන් කරන්න රූප කොටස් දෙක වරක් බලන්න නාම කොටස් දෙක ඊළඟට බලන්න. ඉතින් නැවතත් නාම කොටස දෙකයි රූප කොටස දෙකයි වෙන වෙන වශයෙන් බලන්න. මෙලෙස හතර පහ වාරයක් කරන නැත්නම් හත්කට වාරයක් කරලා නාමයෙන් රූපයේ සිට සිටින්ම වෙන් කරන්න දෙක දෙකට ඈත් කරන්න දැන් සමාධිමත් මනසක් ඇති ඇයට මේ කොටස් කරන්නට පුළුවන් ගැඹුරු සමාධියක් නුවණපත් වෙන ස්ථානයේ නැතනයි. නාම රූප දෙක වෙන් කරන්න ශූන්‍යතාවන් දැක්නයක් බඳු කිසිට සිතට කිසිම ආලෝකයක් කරමු නොවන සිතේ ඔහේ පවත්නා ස්වરૂපයක් දැන් දැනෙනවා ඇති. මේ සමාධිය දෙන්න මා කියන කොටස් දැනෙන ලෙසින් ක්‍රියාත්මක කරන්නේ දැන් තමාගේ වයස අවුරුදු අපි හිතමු 35 කියලා තමාගේ වයස ගන්න සිතා ගන්න මෙන්න 35 රූපේ කියලා රූපේ දෙස බලන්න. දැන් අවුරුදු 25ට රූපේ තමාගේ රූපය අවුරුදු 25 කාලය පැවතුන මෙන්න මෙලෙස මේ රූපය පැවතුනේ 25. ඉබා පැවතු රූපයේ දෙස දැන් මනසිකාරයෙන් කරන්නේ. දැන් අවුරුදු 15 16 පාසල් යන ළමයින්ගේ වයස අපි එහෙම හිතියා ඒ කාලේ දැන් මනසට දීපත් කරගන්න. දැන් අවුරුදු 7-8යි දුවන පන්නේ සෙල්ලම් කරනවා ඒ කාලේ අපේ රූපේ එලකින් කරනවා. එලෙසට දැන් නම් තමයි යොමු කරන්නේ. දැන් දෙක නැගිටින්නට ලැබුව දෙම පෙරළී සිටින අවුරුද්දකට අඩු වයස් සීමාවේ කුඩා ලක්ෂටි දරුවේ. දැන් දිනුණු ගමන්න සිටින දරුවා අපේ ශරීරයේ වෙනස් කළකින් තමයි දියුණුවේ මේ කප්පයටපත් වුනේ. දැන් නවගේ මව්කුස තුළ මාස නම් එක ළමයි. බලන්නේ දෙසිට සමාධිය දියුණු නම් මේක කරන්නට පුළුවන්. දැන් මාස 6ක් විතර ගිහිල්ලා. දැන් පහකට ඉස්සරහට හතරකට තුනකට දෙකකට එකකට මේ විදිහට ක්‍රමයෙන් අඩු කරලා බලන්න. දැන් මාසයේ ප්‍රත්‍යය ධන වුණක් කැලලා මෞකස තුල පවතිනවා. තවත් පැත්තට යනකොට තේශයක් මාස තේශයක් සමාන තුනක් පන්නේ ගියාට පස්සේ මෞකසට පිළිඳලා ගැනීමෙන් පසු දැනෙන මෞකස පිළිසින ගන්නා අවස්ථාව කලන රූප අවස්ථාව. මවගේ ගහත් කොටස් ක්‍රියාවේ ගහත් කොටස් එක් වෙනවා. ප්‍රතිසන්දි විඥානයේ ඒකීව ඉන්නවා. ඇති කෙනෙක් හිතේ නම් මවගේ ගහත් කොටස් වෙනයි, ක්‍රියාවේ ගහත් කොටස් වෙනයි, ප්‍රතිසන්දි විඥානය වෙනයි කියලා තුන තුන් පැත්තට ඒ දෙස බලලා සිතින් ඈත් කරන්නේ. සුදුම සමාධියක් මේ විදිහට ගන්නට පුළුවන් වෙනවා. එසේ නැති වුණත් දැන් අන්න විකාශ කරන 18 කොට මෙතනින් යන හොඳට ප්‍රයත්න කරන්න ඕන. සමාධි නෙවෙයි මගේ නෙවෙයි එහෙමනම් මේ 18 කොටස් මගේ නෙවෙයි මම නෙවෙයි කියලා කිසිම දැනයක් කරන්න. සත්‍ය ඒකයි. වචනං කරලන් හෝති කරලා හෝති අනුදා මේ කලල රූප tattය ක්‍රමයෙන් වැඩෙනවා වැඩෙන්න කුමකින්ද මම ගන්නා මවකින් වැඩෙන බාහිර කටවියාපෝතේගේ වායයෙන් උත්තරනේ මේක අම්මද කියන කප්පේටපත් වෙනවා ඒ කියන්නේ මස්සෝදපු ඝන වතුවක් වෙන කප්පේටපත් වෙනවා අර කලරූපයේ සිට මේ මස්සෝදපු ඝන වතුර වෙන කප්පේටපත් වෙන කප්පේ දක්වා යම් කිසි රූප කොටසක් ඇති වුණා නම් ඒ රූප කොටස් ඔක්කොම බාහිර රූප කොටස් වලින් නිර්ණතුනේ මගේ නෙවෙයි අයින් කරන්නේ ඉන්නේ. අබුදාකාරී තීතී අන්තදේ තමයි මස්සදරල බවට පත් කරන්නේ. දැන් ඔන්න මස්සදරලට පත් වුණා. ඒ අම්පත tattේ කල රූප tattේ නැස්සතන භාවයට පස්වෙනි බාහිර වශයෙන් ආකෝ පටවිය ආකෝ තේජෝ වායු ධාතු වලින් එහෙමනම් අම්පත tattේ පිට ඒ තේසී tattේ දක්වා වැඩිම සියලුම කොටස් මගේ නෙවෙයි මගේ ආත්මයක් වන්නට බෑ පැත්තකට අයින් කරන්න මේ සෑම අවස්ථාවකදීම පිට ශූන්‍යතාවයකට පත් වෙනවා තේසේ විද්වත් සිතුව ගන්නවා මේ තේසිය නරක තේසිය ඝන භාවයටපත් වෙනවා ඝන වූ මත්දැල්ලම් බවටපත් වෙන අසමාන තුනක් විතර යන එක අර තේසී සත්‍යයේ හිත ඝන සත්‍යයේ මේ මත්දැල්ලපත් උනේ බාහිර වශයෙන් ආපෝ පතරේ ආපෝ තේජෝ වායතපනේ මම මේ ඇඟෙලින් ආපදාස මාත්‍රෝයි එහෙමනම් ඒවා මගේ නෙවෙයි මගේ ආත්මය වෙන්නට බෑ අයින් කරනවා ඝන පස්සක් ආජායන්දී මේ ඝන වූ මත්දැලෙ තුලින් කකුල් දෙක පැත්තට කෑලි දෙකක් අත් දෙක පැත්තට කෑලි දෙකක් ඔළුව පැත්තට එහෙ පැත්තට කෑල්ලක් කෑලි පහක් ඇති වෙනවා මේ පස්සේට පස් වෙන තෙක් අර ඝන කක්කේ තිබුණ රූප කොටස් බාහිර රූප කොටස් වල යෙන්නිට උනේ එහෙමනම් මේ ඝන තත්ත්වය සසාසා පාසා පහ අදිනකොට ඒ තත්ත්වයට පත් වෙනකොට ඇතිවන සියලුම රූප කොටස් මගේ නෙවෙයි අනාත්මයි සිතින් අයින් කරන්නේ ඔන්න දැන් ටිකක් කල යනකොට අස්කය හැදෙන හිත හැදෙලා මේ ශරීරය එන්න තේනවා කියන මා සංකල්ප පහක් කියන මේ ශරීරයේ මවගේ ඇඟ තුළ මවගේ ඉන්ද්‍රිය තුළ මේ අද එකක් තුළ තියෙනවා දරු ආනකට තුළ තියෙන ඒ தත්ය තමන් දැන් සිටින ආකාරය බලන්න මේ සමාවේ ඉදාපයක රූපය මොනවෙන්ද නිර්මිත උනේ එනකොට ගෙනවද ප්‍රතිසන්දිය ලැබෙන විට මවකසට දිවි වෙන විට පළමුවෙන් දොරවල් එහෙම නැත්නම් මේක අම්මකාස්ත අම්මා මේ ආහාර වලින් වැඩි දියුණු වෙලා මේ සත්‍යයටපත් වුණාද ඒක මේ සත්‍යයටපත් වන ශරීරය සමාධියද බාහිර ධාතු වලින් එන්නට මේ රූපය මේ කුංචි කර ගත විමුක්තිය මගේ නෙවෙයි මම වන්නට බෑ ඒක අයිති බාහිර ධාතුවට අයින් කරන්න සිටින්න. මේ මාස පහේ හරියට තිබුණ තත්ත්වය මාස 9 දක්වා තවත් දියුණු වෙනවා. කෙස්නිය පොතවා ගෑනිලා. දැන් දිහි වෙනවා දිහි වෙනකොට තියෙන රූපය තමා එනකොට ගෙනාව දෙයක් නෙවෙයි අර මාස පහකට හයකට පෙර තිබුණු තත්ත්වය ඒ තත්ත්වයට දිනුනේ බාහිර වශයෙන් ගත් රූප කොටස් වලින් මම ගන්නා ආකාර වලින් එහෙමනම් ඒ තත්ත්වය මම වන්නට බෑ ඒක සිතින් වෙන කරන්නේ දැන් කුඩා දරුවාගේ මුඛේ දැන් සෙල්ලම් කරන වයසටපත් වෙනවා. උපතන විගම තිබුණ ශරීරයේ සෙල්ලම් කරන තත්ත්වයටපත් උනේ අපි දන්නා ලබ දැන් ලබන අපි ගන්නා ලබ කිරි වලින් එළවලු වලින් පළතුරු වලින් එක් ආහාර ධාතු කොටස් වලින්. ඉපදෙන ශරීරය දැන් දුවපන්න ඇලෙන ශරීරය අතර යම් වෙනසක් තියෙනවා නම් ඒ සියලුම වෙනස්කම් බාහිර ධාතුවෙන් මෙහෙමතෝ දෙයක් මගේ වන්නට බැරි දෙයක් ඒකයි මන්නට ඕනේ එහෙමනම් ඒ සෙල්ලම් කරන විදිහේ පැයට ලොකු කොට මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි දැන් අවුරුදු 10කට 12කට දිනු කරන පුංචි අවුරුදු 5යි ගන්න භූතය අවුරුදු 10කට පස්සේ බාහිර වශයෙන් ගන්නාලද ආහාර කොටස් තුනෙනි. එහෙමනම් ඒ ශේෂය මම වන්නට මගේ වන්නට බෑ අවුරුදු 5යි 10යි අතර පවතින ශේෂය. අයින් කරන්න සිටින් ඒකත් එහෙනම් මම නෙවෙයි මගේ නෙවෙයි මේ රූපය. මොන 10 අවුරුදු 10 කටේ අවුරුදු 10ක 18 වෙනකොට පැවැත්වෙන කරුණ රූපයලවත් පත් වෙනවා. කලින් නොතිබුණු රූප කොටස් ඇති වෙනවා ශරීරය තුළ. ඉන්ද්‍රයන් වැඩි වෙන නිසා මේවා කොහෙන්ද දැනෙන්නේ? ඒත් පරිබාහිර ධාතු රූප ධාතු වලින් 10 සිට අවුරුදු 18 20 දක්වා යන්තා රූප කොටස් නිර්මිත වූ ආනන්දයේ සියල්ලම සැදෙනේ බාහිර ධාතු වලින් ඒක මම වන්නට මගේ වන්නට බැහැ. ඒක අනාත්මයි කියලා සිතින් අයින් කරන්නේ. දැන් අවුරුදු 35 වයස අපි පටන් ගත්ත 35ට නාවා. මේ 35 තත්ත්වයේ මේ ශරීරයේ පස්සේ අවුරුදු 20 සිට තිබුණු ශරීරයේ දීන්නේලා වැඩිලා. ඒ වැඩිනේ අන්තිශය දෙන්නේ පරිබාහිර ධාතු වලින්. එහෙමනම් මේ දැන් පවත්නාව මුළුමඳම මමද මගේද? සියල්ල පිටින් අයින් කරන්න වන්නට බෑ මේක මගේ. මේක අනාත්මය නේ මේක කොට අයින් කරන්න සිටින්න. මගේ රූපේ වගේමයි මේ සාධාරණ සිටින සියලුම ධර්මයන්ගේ මිනිසුන්ගේ රූප. ඒයි මේ වන්නට බෑ. ඒ අදහස දැන හඳුනගන්න. මුළු වෙස්සේම සිටිනා යන්තා භූත තියෙන සත්වයේ සියලුම සත්යන්ගේ රූප කොට ඒ සත්‍යන්ට මේ වන්නට බෑ. ඒවා අනාත්ම වූ ධාතු මාත්‍ර පමණයි සියලුම සත්‍යෝ අනාත්මයි. දැන් හිස් බව දේශනා නම් මේ මෙහාටත් මේ විදිහට කරන්නේ. මේ හිස් බව පවතින්නේ සිත මත දැන් හිස් බව සිත මත පවතින ආකාරය දකින්න. සිත මතාම හිස් බවක් වගේ. විශ්වවත් හිස් බව පවතින්නේ සිත වටා තියෙන අවබෝධය ඇති වෙන විට හිස් බව නොපෙනී ගොස් සිත පමණක් ඒකවන්නට ඕන. එසේ නොවුවා නම් හිස් බව සිත වෙන් කරන්න. දැන් සිත පමණයි. මේ සිතත් අයින් කරනයි කියලා සිතින්ම ඒක අයින් කරන හදතාන සිතින්. දැන් මේක වඩා ගැඹුරු හෝ හිස් බවක් දැනෙනවා. මොකක්වත් නැති සත්‍යයක් බඳු අත්දැකීමක් මෙහිදී අත්දැකීම මේ කර්තව්‍යය කරන්නේ ඉතින් මේක කරන්න පුළුවන් කිසිම සංඥාවක් ඇතයි නැතයි කියන්නට බැරි කර්තව්‍යයක් පුද්ගත වෙනවා. මුදුම සාන්ත සමාධියක් ඇති වෙනවා නෙමෙයි. හොඳයි අපි මේකත් අයින් කරමු. කොච්චර නිවියාමද කොච්චර සීතල වීමක්ද සීති භූතෝස්මේ නිබුතෝ සීතලයි නිලා මේක සංකත ධර්මයක් මේ කියන්නේ ධර්මයේ අනිත්‍යයි මේක එම නිසාම අනාත්මයි අනිත්‍යයි මේක අනාත්මයි මේ ධර්මයේ අනිත්‍යයි අනාත්මයි එහිදී නිවන සිටට අරමුණ මෙසේ අරමුණු නොවන අය දැන් කල්පනා කරන අපි මොනවද කළේ කියලා මේ රූප කොටස් සම්පූර්ණයෙන්ම සිතින් ඈත් කරලා දැනෙනවා. සිත ධාරණය නොවේ ගියා. ඊට පස්සේ ඒක වෙන්නේ සිත. ඒ සිතක් සියුම් කරලා සියුම් කරලා සියුම් කරලා සියුම් කරලා ඕලාරික ඕලාරික තත්යන් කපකප හරමින් අන්තිමටම ගියා. අන්තිමට යමක් ඉතුරුන සංස්කාර ධර්මයක් ඒකත් අයින් කළා නාමයේ නිරුද්ධ කළා. මෙන්න මේ නාම රූප නිරෝධයෙන් නිර්වාණය පිටත අරමුණු කරගන්න. නිවන අරමුණන්නේ කොහොමද කියන එක ගැන කරුණු බොහෝ අවබෝධයක් දැන් ඇති වෙනවා ඇති. දැන් අපි ඊළඟ කොටසට බලමු. මේ එක සමානලා නඳුනවා. මොලේ ගැන කතා කරන්න තියෙන්නේ වැදගත් කතා ටිකක් කියන්න තියෙනවා කාලය නම් ප්‍රමාණවත් නැහැ. කෙටියෙන් කරනවා. අප මේ දක්වා ප්‍රකාශ කළේ පටවි දහස් කොටස් වලින් දහස් කොටස් 19 පිළිබඳ විස්තර. දැන් කතා කරන්නේ මොළයේ මස්තරෙන් නම්. ශරීරයේ තියෙන සිත පිළිබඳ කාරණාව උදා වැදගත් මේ ඉන්ද්‍රිය. විස්මාල් පද්ධතියේ ක්‍රියාත්මක කරන ලබන ඉන්ද්‍රිය. ශරීරයේ සියලුම ඇතුලේ තියෙන වෙනත් ඉන්ද්‍රයන් පරිපාලනය කරන ලබන පරිපාලන මධ්‍යස්ථානය මේ මොලේ පැවැත්ම මොලේ ක්‍රියාවලිය ගැන හරි අවබෝධයක් ඇති වුණොත් අපට මේ ශරීර කෝණය තුළ මේ ක්‍රියා මේ සිටින සිතන ක්‍රියා කරන පුද්ගලයේ නැති ආකාරයේ මේ ධර්මයේ මේක නාම බව පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන්. එම නිසා මොලේ ගැන කර්මකෝ අවබෝධයක් තිබීම ප්‍රයෝජනවත් වෙනවා. මොලේ පොත්පත් වල දැක්වෙන්නේ කුඩා මොලය, මහ මොලය කියලා දෙකක් වශයෙන් මේ කොටස් දෙකම මේ මත්තරණම් කියන වචනයට ඇතුල් වෙනවා. කුඩා මොලය පසුපස්සේ පවතින්නේ අර උකුණු වල කියන කොටසාවේ ලොකු මොලයටම සම්බන්ධ වෙලා තියෙනවා. මේ මොලේ නිර්මිතයේ ඉගෙනීමේ Ismail is silently, no self-serving. ඉනි මතකිට වැන කෙලිසෝ භූතයක් පෙනෙනවා. ඇතුළ දුඹුරු පාට මේ අලු පාට සුදු පාට මිශ්‍ර වූ පාටකලි තියෙනවා. හරියට අර ඉස්සර කාලේ පොල්තෙල් හිඳිනකොට ගෙවල් වල පොල් ගාලා හිඳාට පස්සෙ ඉතිරි වෙන කෑල්ලක්. ඒ ගියාට පස්සේ මේ අන්න ඒ වගේ කච්චා මොලේ කපනවා කියන්නේ. මේ මොලේ ඉහළ කොටසක් නැද කොටසක් සහ පහළ කොටසක් තියෙනවා. මොලේ පහළම කොටසින් තමයි ස්වයංක්‍රීය වශයෙන් සිදුවන ක්‍රියාවලියන් පාලනය කරන ලබන්නේ. අපි ගණන් ගන්න හුස්ම වල ආවේගය ඒක කොච්චර දිගද කෙටිද කොයිතරම් ඉක්මනට ගත යුතුද හදවතේ ගැස්ම කොයිතරම් වේගවත් වෙනවද කෙටි වෙනවද මේ ආදී වශයෙන් ස්වයංක්‍රීය වශයෙන් සිදුවන ශරීරයේ උෂ්ණත්වය ආදී ස්වයංක්‍රීය වශයෙන් සිදුවන දේවල් මේ ස්වයංක්‍රීය වශයෙන් සිදුවන ක්‍රියාවලියන් පරිපාලනය කරන්නේ මොලේ ඒකකසින් ශරීරයේ මෙලේ මැද කොටසක් තිබෙනවා ඒ මැද කොටසින් තමයි මේ ශරීරයෙන් සහ අපගේ ඉන්ද්‍රියන් තුළින් ඇතිවන පණිවිඩයේ ඉහළ කොටසට යොමු කරන්නේ. අපේ ශරීරයේ හැම පුරාම තියෙනවා සෙන්සර් නර්ව්ස් කියලා කොටසක්. මේ ස්නායු පද්ධතියක් ඒ තුලින් අපට දැනීම ඇති කරනවා. ඇහැකන නාසයේ දිව ශරීරයේ තුලින් මේ ආකාර දැනීම අපට ඇති කරන ඒවා දුරු වෙන්නේ ඒ මොලේ තියෙන මැද කොටසට ඒ මැද කොටට ඒ කන විදිහේ මොලේ තියෙන ඉහළ කොටසට යොමු කරනවා. physical cortex කියලා එක ඉංග්‍රීසියෙන් කියන සිංහල වචනයක් මම දන්නේ අන්න ඒකේ තම අපට සිතන්නට පුළුවන් වන්නේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් වන්නේ තීරණ ගැනීමට පුළුවන් වන්නේ බොහෝ දෙනෙක් හිතන්නේ මගේ ආත්මය සිතනවා මම සිතනවා කියලා. සිත මගේ කියලා. නමුත් මේ මොලේ ක්‍රියාවලිය තුලින් සිදුවන යාන්ත්‍රික ක්‍රියාවලියක් තමයි චිත්ත ආවේගයක් පහළ වෙන්නේ. හරියට මේ ආන්දමක් කතා සම්බන්ධයක් ඔතලා ඒ ආන්දම කෑය ලටේ හරියෙන් කරපන්න හැදුවොත් කැරකම විශේෂ ශක්තියක් විතරේ. ඒක ඉතින් සිදුවන දෙයක්. අන්න එදෙසින්ම මේ මොලේ තියෙන සෛල කොටස් වලට ඔක්සිජන් වායුවයි නේදාවනේ ගියාට පස්සේ ඒ සිවුන් දෙකීමක් ඇති වෙනකොට චිත්ත ආවේගයක් ඇති වෙනවා. මේ මොලේ තියෙන සෛල සමහර වැඩිදුර පාඩ මේ අඩු පාඩ සමහර කොටස් තියෙන අඩු පාඩ. මේ අඩු පාඩ කොටස් වලට නෝන්සෙස් කියන්නේ. සුදු පාඩ කොටස් වලට නෝ කයිස් කියනවා. කේසී කියලා අපි කියන්නේ ඒකට වචනය නැහැ මේ මේ අඩු පාඩ කොටස් සුදු පාඩ කොටස් වලින් දැනගතියි. මේ දෙක එකතු වුණාම ඒවට නියුරෝන් කියලා අපි ප්‍රකාශ කරනවා. මේ දිනු වන කොටස් ලක්ෂ 20කට වැඩිය, දසලක්ෂ 20කට වැඩිය මොලේ කරාවා. ඒක ඒ එකකට ගණන ප්‍රමාණය. ඊයින් අපි ප්‍රයෝජනයට ගන්න ලබන්නේ ලක්ෂයකට එකක් වාගේ තාම සුළු කොටසක් පමණයි. මොලේ තියෙන ප්‍රයෝජනයේ බැහැරක කොටස් වලින් අපි ප්‍රයෝජන ගන්න එකම සුළු කොටසක් අනිත් සියලුම කොටස් අප්‍රිය ලෙස පවතිනවා. මේ මොලේ ඉහළම කොටසට පණිවිඩ ලැබුණාට පසුව අපගේ පසුගිය අත්දැකීම් සහ අපගේ මතක සටහන් මත මේක ආකාර තීරණය ගන්න. කොයි විදිහට කටයුතු කළේද? කටයුතු කරන කටයුතු කරන්න හොඳ නැද්ද? මේ ආදී තීරණ ගන්නේ මොලේ ඉහළ කොටසේ තියෙන ඒ අර කලින් කියපු සිරිබල් කොටස් කියන කොටසේ. මේ මොලේට විශාල ප්‍රමාණයක් ඔක්සිජන් වායුවක් අවශ්‍යයි. රුධිර තීරණ රුධිරයක් අවශ්‍යයි. හදවතින් නිකුත් කරන ලේවැලේ 5න් එකක් පමණ මොළයේ කැරෙනවා. යම් කිසි විදියකින් මේ කයල කොටසකට ලේ ධාවනය යෑම නැතර වූ අපට හිතන්නට බෑ. මේ කයල කොටසකට ගලන මේ සත්‍යයක් දෙකක් නැතර වුණත් ඒක හිතන්නට බෑ. බාහිර අමනුෂ්‍ය උදුර වෙන අවස්ථාවදී මේ මූලික පැත්තේ ඇතිවෙන තුලින් මේ දේහාවේ අත්‍යක වෙන නිසා කෙනෙකුට හිතන්න බැරි පැත්තක් ඉඳපාන්නත් පුළුවන්. මේ දේහාවේ විනාඩි 5ක් පමණ නතර වුණොත් මොලේ ශරීරය කියන්නම නැති ඒ දේහාවේ නැති ශරීරය නැරියන. ඊට පස්සේ ඒ ශරීරයෙන් ක්‍රියාත්මක වන ශරීර කොටස ක්‍රියාත්මක කරන්න බැහැ. මේ මගේ ආත්මය ක්‍රියාත්මක කරන්නේ මේ ආකාරයෙන් කියලා අවබෝධයක් දීමටයි අපි මේ සුදු ඊටාම අයන්නේ ඉස්සරහට කරන්නේ මොලේ කියලා. මේ මොළයේ තියෙන ඉස්සරහම කොටසට අන්තර ලෝබ් කියලා කතා කරනවා. මේ නළල පස්පත් ඉදිරියේ නළල පස්පතින් තියෙන කොටසට නිස්සද්ද කොටස කියලා සමහර පොත්වල දැක්වෙනවා සයිලන්ටේවා. ඒක මේ කොටස තුළින් තමයි අපේ තියෙන ගතිගුණ තීරණය වෙන්නේ. අවංක භාවයේ, සත්‍යවාදී භාවයේ, ඒ වගේම සීලවන්ත භාවයේ, ගුණවත් භාවයේ මේ ආදී විශේෂ ගුණධර්මවල සඳහා කරන මේ ශෛලවල මේ මොලේ ඉස්සරහා ප්‍රතිතේ තියෙන ශෛලවල යථාපන්න ක්‍රියාකාරීත්වය මතයි තිබුණා. යම් හේකින් මේ ශෛල කොටස් ස්වරණීයෙන් හෝ රෝග පීඩාසදීමින් හෝ කවදා හේතුවක් නිසා හෝ විකෘති භාවයකට නැත්නම් හරියට ක්‍රියාත්මක නොවන කර්තව්‍යයකට පත් වූහොත් ඔහු මන්දෝත්සාහය වෙනවා. නැත්නම් ඔහු විවිධිය නැති කුලේ බවටපත් වෙනවා. ඔහුගේ ගතිගුණ පෞත්‍ර තත්ත්වයටපත් වෙනවා. මේ කොටසට යම්කිසි ආනයක් සිදු වන මානසික රෝග පව ඇති වෙනවා. ඒ මානසික රෝග ඇති වීමට මේ මොලේ අනිත් කොටස් වලින් සම්බන්ධ තියෙන සම්බන්ධය කැදී ගියොත්. එතකොට මේ මොලේ අසුපස යටකොටස දෙකේ බලමු කියලා කතා කරනවා. ඒ කොටසින් තමයි මානසික දේශයේ ශරීරයේ ක්‍රියාත්මක කරවන ලබන්නේ. මස්තිවික්‍රියාව ඒක ක්‍රිෂ්ණාව පද්ධතිය තුළින් ක්‍රියාත්මක කරන දෙයක්. මේ මොලේට කණවිඩ ගියාට පස්සෙ ඒ මොලේ විසින් කණවිඩ යවනවා ඒ මානසික ක්‍රියාත්මක කරවීමට මෝටර් නර්ව්ස් කියලා ඒකට කතා කරන්නේ කියන්නේ ඒ ස්නායු මඟින්. ඊට පස්සෙ ඒ මාංශ පේශී වල තියෙන ස්නායු තුළින් ඒ මාංශ පේශී ක්‍රියාත්මක වෙනවා ඒ ස්නායුවට සිම්පතික් නර්ව් කියලා ඉංග්‍රීසියෙන් වචනයක් කතා කරනවා. ඒ මාංශපේශී වල තියෙන ශක්තිය පවත්වාගෙන යන්නේ මාංශපේශී විෂල කරන මේකට විවේකී දෙන්නේ පැරාසින් ප්‍රතික්‍රියාව කියන ඒ කොටසින්. මේ අභිධර්මයේ වර්ණනවා සිත් පහළවන්නේ ඔක්කොම හදවත ඇතුළු කරගෙන කියන. මේක සත්‍ය සම්පූර්ණ සත්‍ය කතාවක් නෙවෙයි. හදවත ඇතුළු කරගෙන පවතින්නේ වහාංග සිත ධ්‍යාන සිත ඵල සිත් කියන්නේ සමාධිමත් අවස්ථාවල පවතින සිත් පමණයි. සියලුම ක්‍රියාකාරී සිත් ඇතිවන්නේ මොලේ ඇතුළත කරගෙන. අපි දැන්නේ කොයි ආකාරයෙන් තිබුණත් අපි කායෝග වශයෙන් ගන්න කතාවක් මේ ජීවිතේ අත්දැක කතාවක් කියන්නේ. අන්ද බමන්ද නෑ මොෝඩ සද්ධාවෙන් මේවා විසමදනේ සබා ගන්න සුදුලෙක් නෙමෙයි මම මේකයි ඉලක්කම් ප්‍රකාශ කළේ. අර මානසික පේශීන් තුළට මෝටන උත්පදයෙන් මේ ස්නායු පද්ධතියෙන් සංඥා ප්‍රමියාට පසු මේ මාංශ පේශීන් ක්‍රියාත්මක වෙනවා. මාංශ පේශීන් ක්‍රියාත්මක වෙන ස්වરૂපයක් තියෙනවා ක්‍රියාත්මක කරන ආඥාවක් නෙමෙයි. අභිධර්මයේ වෙන පොත කියන්නේ චිත්ත කිරිය වායු දහතේ මේ එකපසම ක්‍රියාත්මක වෙනවා. ඊට වඩා සත්‍ය වන්නේ ස්නායු තුලින් ඒක ක්‍රියාත්මක කරනවා කියන එකයි. අපිට පොතේ හිතක් තිබුණා හිතන්නට මේ විදිහට ප්‍රයෝජන කරන්නට ඕනේ කියලා එක එක ශරීර කොටස් ගැන හිතුවත් මේ ස්නායු පද්ධතිය කියන්නේ කරනවානේ ඒකටත් කියන්න උත්සාහන්නේ නැහැ. උදාහරණයක් අපේ ඇඟිලි කොටස් කියන හිතන්නේ ඇඟේ විද්‍යාවනේ එනම් කකුල වන්න තිබෙනවා. ඒ කරා ගමන් කරන ස්නායු කැටිලා හරි කැටිලා හරි විනාශ වෙලා තියෙනවා නම් මොළේ හා සම්බන්ධ වූ ස්නායු වල ඒ සම්බන්ධතාවය කැඩී ගොස් තිබෙනවා නම් කොතෙක් අපි කිව්වත් ඒ ඇඟිලි අපිට දිග හැරින්නට බෑ. චිත්ත ක්‍රියාවෙන් බලපෑට පැත්තකට යන්න සිදුනයි. මා දන්නවා මගේ ඔපරේෂන් එකක් කරපු ළමයි අපගේම නෑ දැයි. කලින් හොඳට කතා කරන්න පුළුවන්කම තිබුණ ආත්මය දිග හැරෙන්න ගමන් කරනකොට කරුණේ. අර මොලේ තියෙන සෛල කොටස්, දේශනා කොටස්, සුවාල වීම නිසා කතා කරන්න ඕනෑකම තියෙනවා කතා කරන්නට බෑ. අත්පය විගහින්න ඕනකම තියෙනවා විගහින්න හදනවා අනේ විගහින්නද බෑ මේ ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය නතර වී ඇති නිසා මෙන්න නිසා මේ චිත්තකයේ වායු ධාතුවට අමතරව ඉතා වැදගත් ධර්මයක් වන්නේ මේ මොළයේ විසින් පාලනය කරන ලබන ස්නායු පද්ධතියයි අප සිතනවා සිතනවා සිතනවා මගේ ආත්මය සිතනවා කියුවට මොලේ තියෙන මොලේ තුළ පාරනා කයින් වල ක්‍රියාවලියක් වෙන්නේ ජනිතවන ආවේගයක් මේ හිත කියන්නේ. අපට ඕන විදිහට පවතින ධර්මයක් නෙවෙයි ඒක බල දෙකක්. අප ක්‍රියා කරනවා මගේ ආත්මය කටයුතු කරනවා කියලා අපි හිතුවට ඒක මොලේ ක්‍රියාකාරීත්වය මත සිදුවන දෙයක් ඒකත් හේතුඵල දෙයක් ආත්මයක් නෙවෙයි. මේ මොලේ ශරීරයේ කුඩා මොලේට සම්බන්ධ වෙන උන්නාරියෙන් හරහා යන සුසුම්නාරිකාව. මේකට ගැටීම වාගේ තියෙනවා හැරෙන කියලා ග්‍රන්ථියක් ඒකටම අනුබද්ධව තව ග්‍රන්ථියක් තියෙනවා හිපොතැම්මස් හරි හයිපොතැම්මස් හරි කියලා ග්‍රන්ථියක්. අපිට යම්කිසි වේදනාවක් දැනෙනවා නම් දැනෙන්නේ මෙන්න මේ තැම්මස් කියන ග්‍රන්ථිය තුළ තියෙන ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය නිසා. මේ වේදනාව මම නම් මගේ ආත්මය නම් වේදනාව විඳින්නේ මගේ ආත්මය නම් නිින්දින්දන වේදනාව නැති කරන ওই ඩෙලොවිජන් බෙහෙත් වර්ගදී මේක දීපු ගමන් අර වේදනාව නැමැති ආත්මය නැති කරලා මේ නිින්දින්දන බෙහෙත් නිල වැඩ කරන්නේ ඒකාගේ මේ මොලේ තියෙන කල්මස් කියන කොටසට අපි මේ චිත්ත ආවේගාවන් පසු උද්දීක කරාන්දමින් කටයුතු කරනවා ඉමෝෂනලි වැඩ කරනවා කියන්නේ මේ ඔක්කොම තත්යන් මේ ආවේනික සත්‍යයන් උද්ගත වන්නේ අර කයික තලමත් නැත්නම් හිත තලමත් කියන කොටසේ තියෙන ස්නාය පද්ධතිය ක්‍රියාවලිය නිසා. අපි නිදාගෙන සිටින අවදි වී සිටිනවා. නිදාගෙන සිටින්නේ ඒ තලමත් දුක තලමත් කියන කොටසේ තියෙන එක්තරා කයින කොටසක් මගේ. ඒ ස්නාය පද්ධතිය තුළින් නිදිතේ දෙන විට ඒ ස්නාය පද්ධතිය ඒ කොටසටයි ඒ දෙහෙත් යොමු කරවන්නේ. අවදි කරවන්නේ ඊට පරස්පර විනෝද ඒක කල අනිත් පැත්තෙන් තියෙන ඒ කර්මස්කන්ධයේ තියෙන ස්නායු වලින්. අපි හිතනවා මම එයා කියනවා කරනවා කියලා සත්‍ය වශයෙන් මොකද්ද සිදුවන්නේ කියලා. මොලේ ක්‍රියාවලියේ දෙස හරියට බලපුවම ආත්ම සංඥාවට හිතින්නට තැනක් නැතුව යනවා. මොලේ පසුපසම කොටසේ යටට වෙන්නට දිනන කොටසක් අපේ සිහි වඩන තැන්පත් වී තිබෙන කොටසක්. මෙන්න මේ කොටස තේජනය කිරීම තුළින් අපගේ පසුගිය අත්දැකීම් අත්දකින්නට පුළුවන් සමහර විට පසුගිය ආත්මවල මතක සටහන් පවා සිහිපත් කරගන්න පුළුවන්. ඔය හිප්නොටිසම් ගැන කතා වලදී මම හිතන්නේ මොහොනේ කරන ලෝකයක සිංහලෙන් කියන්නේ හරි වචන මේක නෙවෙයි. මේ ඒ ඒ තත්ත්වයේදී පසුගිය ආත්ම පවා දැනගැනීමට මතක සටහන් අවදි කරගැනීමට හැකියාව අත්දී තිබෙන්නේ ඔන්නයි කියපු ඒ කොටසේ ක්‍රියාවලිය තුළින්. අපේ කාර්ය ක්‍රියා වේගයෙන් ක්‍රියාත්මක කරන්නේ එනින් ක්‍රියාත්මක වන්නේ ඔක්කොම මේ මොළයේ පාලනය තුළ සිදුවන එක. ශරීරයේ තුළ යම්කා කොටස් තියෙනවා නම් ඉන්ද්‍රිය ධර්මයේ සියල්ලම මොළයේ විසින් පාලනය කරනවා. මේක අමතරව ඉතාම වැදගත් ග්‍රන්ථියක් තියෙනවා මොළයේ. පිටුවිතරි ග්‍රන්ථිය කිය. හරියටම මේ ඇස් දැමි දෙක නැදින් අපි දෙලින්ම එකක් ඇදලා ඇතුළට නරලේ ඉඳලා පවත්තක්කට අඟල් දෙක තුනක් එහාටම නැවත ඒවත් කන්දසේ ඉරිවල් දෙක එකතු වෙන තැනයි මේ පිටිවිද ග්‍රන්ථය පවතින්නේ මොළේමයි. ඊටාම සියුම් ගන්න කුංචි ග්‍රන්ථයක්. නමුත් මුළු ශරීරයේ ක්‍රියාවලියම හදා පවතිනවා. ඒ ක්‍රියා ඒකෙන් ගලන හෝමෝන මත. තයිරොයිඩ් ඇඩ්‍රිනල් වැනි එන්ඩොක්‍රිනල් ග්‍රෑන්ඩ් කියලා කියනවා වගේ මේ කියොත් නැති ග්‍රන්ථි. මේ ග්‍රන්ථි ඔක්කොම පරිපාලනය කරන්නේ මෙන්න මේ පිටිවිද ග්‍රන්ථියමයි. ඒකද මනසත් ඔබයින් ගන්නේ කියලා බය එකක් තියෙන නිසා මුස්ලිම් එක. ලෝකයේ ඉද්ධිකාභ්‍යාහය කරන විට ක්‍රියාත්මක වන්නේ කොන්නකට. සයින් ගන්නේ. මේවා නිදාගෙන තිබෙන ගන්ති. හරිවලින් ගොලේ හරිවලින් ලස්සෙන් එකක් අත්කට පාවිච්චි කරන්න අනිත් ඒවාක් නිදාගෙන. මේ මොලේ හයිම ගැන අවබෝධයක් නෙවෙයි කියලා මෙලදීම ගැන අවබෝධයක් ඇති වෙන එක අපේ ශරීරයේ තුළ මේ සිදුවන ක්‍රියාවන් සිදුවන්නේ කොයි විදිහටද මේවා සත්‍ය වශයෙන් ආත්ම ඇතිවෙන තරම් දෙයක්ද එහෙම නැත්නම් යාන්ත්‍රික ක්‍රියාවන් යද්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙනවා ඒ නිසා අපි මේ සිදුවන වචන දෙකක් ප්‍රකාශ කළේ මේ මොලේ කොටස් අරලාගෙන සමාධිය දින කාණයට බලවා ඒකත් එන්නේ මොකක්ද කරනවද අපේ සමාධිය වඩන්නට පුරුදු වෙලා තියෙන සිත මාර්ගයෙන් සිතම ගමනය කරගන්නේ හිත දමනය කරන හිත දමනය කරන සමාධිය ලබන උත්සාහ කිරීමක් තමයි බෞද්ධ ආගමේ භාවනා කරන්නේ. මේ යෝගී මාතර කියන ශරීරයේ රූප කොටස් පල්ලාගෙන හිත දමනය කරන සමාධියක් කියන භාවනා කරනවා. ඒක හිතම අල්ලාගෙන සිටින්න හිතම අල්ලාගෙන හිත දමනය කරන සමාධියට වඩා ඉතාමත්ම පහතේ එකක් කියන කායික සංකේතයන් විසින් ගන්න මේ දෙකක් අල්ලා ගන්න භාවනාව. අපි මේ අය එළෙන උදාහරණ කෙනෙක් දෙන්න කරන ඒ කියන්නේ මේ මතක ලැබෙන්නේ සඳහා දැන් කාලේ ඉන්න නිසා අපි තාපිතේ මේ මොලේටගත් භවනාව කරනවා. මේ සුළු අවබෝධය දැන් ඇති. අත්ථේනති කායේ නතිකේ ගංගං කතේ ධාතු අල්පන් යොමුතන් හිතේ මොලේට මෙන්න මේ කාලේ නිවිදේ මොලේනම්මෝත්තත වේදා උපසකක්නත මොලේලතා අතිබල නියදපත වේදා උපසකේ මොලේලති සාන සුසුම් පදලද පත වේදා සමාත්‍රයකේ නියමතා අතික්මද කටවිදා සුසුකති අනුකීතා අතික්මද කටවිදා සමාධියති සංගම් ධාතයෙන් ලැබෙන එකක් කටේ ධාතුවක් හමක් කටේ ධාතුවක් සිත්බල කටේ ධාතුවක් මොලේ නැති යටි බලවත් කටේ ධාතුවක් මොලයක් කටේ ධාතුවක් අසවෝ ධාතු නද සතිකේ වශයෙන් මලේ සියාලයක් නැතේ මනෝකුමනයයි කියන බව හෝ පතේ ධාතු යයි කියන බවක්ම වෙන දන්නේ වාසන්නකම මනෝයතනා දුක්ඛබල මත සීතා අති භවෝ සුඛං සබ්බගතමා සුදු මොලයති පාපති බලන ධම්මේ මෙලෙස සිදුවන ක්‍රියාවලියන් මෙලෙසම සිදුවනක් නෙවෙයි බව දැනෙන්නේ. කොම්පොසිට් එකේ නොයෙක් දේවල් සිදුවන නමුත් කොම්පියුටර් එකේ සිදුවන දේවල් කිසිවක් විශේෂ සිදුවන බව දන්නේ. එමුතින් මේ මොළයේ ක්‍රියාවන් එලෙසම සිදුවුවාට මොළයේ දේ සිදුවන ගන්න යම් සිදුවන ක්‍රියාවලියක් තමයි. නියම මොලේ ඇති ශරීරයන් සමෙත් ශරීර කොටස් වලට නෑදෑයන් මෙතිසලම් වන්නේ මෙම ශරීර කොටස් දෙන් දෙන්නෝම දහතුමාන්ත සමනේ සිත්න සම්බන්ධතාවයක් නෑ. අද නිරෝධයෙන් සම්බන්ධ වෙලා තියෙන නෝකයි ඒක වෙනම දෙයක්. ඒ සම්බන්ධ වෙන්නේ වාස්තු දෙකේ දෙයක් තියෙනවා. ඒකත් වෙනම දෙයක්. හතරක් තියෙනවා. මනෝමදේශිරං සරයෙන් විනක් කුණදරණ අනිත්‍යෝ ධර්මයේ සංකේත ආකාරයෙන් අත්දැකීම් වාගේ වෙනස් වෙනවා ඒකට අනුකූලව මෙලෙස සලකනවා ඒකේ නියුලයි ඒ කියන සියලුම දේ දෙකක් නිරන්තරයෙන් වෙනස් වෙයි වෙනස් වෙයි කරනවා මොළයේ මනන් වර්තමාන දෙකක බැඳෙන්න දෙකියනවා සමහර විට මනෙහි පිළිකාරණ දෝෂ ඇති වෙනවා මේ පදලම වේදනාව වෙන දෝෂ ඇති වෙනවා උන්මාද වෙන බෝධිපත්යන් වලේ තුලින් ඇති වෙන සිත් අලෝ කුපරන් තමන් බඩබඩ වේදනා නිරදේ මනෝකාරා වේදේ වලට දැනෙන මොලේ සපස් සම්මුදල ඒක සංජනක මේ මොළයේ ආත්මයක් වන්නට බෑකට විදහාට මාත්‍රයක් අනුමත වේදී ඒක දහකටත් තියෙනවා ඒක දහකටත් අට විදහාට තිබෙන බව මොළයේ දේකට විදහාට ලන්නේ මේ පදේ විදහාට පදේ විවාදී දහක මාත්‍රයක් දෙන්නේ මොළයේ ආත්මකයේ මාත්‍රයේ මෙලෙස ආදර්ශයක් වශයෙන් නැතින කායක ප්‍රේම ධර්මයක් කිසි ධර්මයක් මලයේ තුන සිත් දැනගෙන මලයේ තුන මේ ශරීරයේ කායිනේ වත්තේ කිසියක් නෑ වන්නේ හා සම්බන්ධයෙන් පහළ ලංකා සිටිවිලි පවතින නම් ඒවා නාම ධර්ම මොළයේ දුක් කොටසක් විදිහට ගන්නවා. මේ මොළයේ පහළ වන්නා වූ සියලුම සිටිවිලි ක්‍රියාකාරී සිටිවිලි දවාහන කොටසක් වෙන විට නැති වෙනවා. ඒක ඒ ක්‍රියාකාරී සිටිවිලි ආත්මය ඒවා ගැන හැලෙන්නේ නැහැ. ක්‍රියාකාරී ඉදිරියට යනවා බාහිරට නැතිවෙනවා බාහිරට මනනම් ක්‍රියාකාරී සිත්නම ඇතිවෙනකොට බාහිරට නැතිවෙන මේ දෙයයන් එහෙනම් මේ පිටකාන් භාවයේ මම කියවන්නට කිසිවක් තියෙන්නේ නැහැ මේ සියලුම සිතුවිලි බාහිරට සහ ක්‍රියාකාරී සිතුවිලි මම නම් මගේ ආත්මය මගේ සිතුවිලි සියල්ලම ඇති වී නැති වී නිරුද්ධ වී යන නිසා ආත්මය කියලා ගන්න විදියක් නෙමෙයි මේ නිදුද්ද විස්තන. නිදුදු නාම රූප වෙනසන කලිනාම රූප වෙනසලා වඩා යඳුරු සමානයක් තියෙනවා. මෙන්න මෙලේ මෙලේ මෙලේ මෙලේ කියලා මේක වදින්නානේ මෙන්න වේවා සම්බන්ධයෙන් බඳී ප්‍රඥාව පිට කියලා හිතට දෙක බලන්නේ. මාගේ මාර්ග බලන්නේ දෙක දෙක දෙක දෙක කරන්නේ. සමාධි මට්ටමක් ඇති වෙනවා සමාධියක් ඇති කෙනෙක් නම් දැනෙන සමාධියක් අන්න ඒ සමාධි පිට කොහොමද පුළුවන් රස කෙනෙන්නේ සමාධිය කොහොමද පුළුවන් නියමිත ජීවිත ඒ සමාධි පිට වෙනන්නේ ඉතිමාල සදෙස දක්වා උදානලිය සම්බන්ධ වෙන තැන දක්වා ධම්මාවිකාරය මේ සඳහන් වල සම්බන්ධ වෙන කෙනෙක් දෙන එතන දැක්වන්නේ නාදිකක එදිනෙක ලෝකයෙන් පිටුපිට තමයි නියම කියන දෙනවා එදිනෙක කියන්නේ සංකේත මේ දේවල් කියන ගමන් කරමින් ඉස්මාල් සම්බන්ධ දෙන්නේ ගන්න කරන්නේ ඉස්මාල් වැඩි අධිෂ්ඨාන සම්මානයේ සිටේ ශරීරයේ ස්නායු ක්‍රියාවලිය දේවා. ස්නායු ක්‍රියාවලිය දේවා ස්නායු ක්‍රියාවලිය දේවා. කය පහළ කරන්නේ සිත පහළ කරන්නේ මොනවද කියන්නේ දැන් කියන්නේ. කය පහළ කරන්නේ සිත පහළ කරන්නේ මොනවද කියන්නේ. මේ පොදුම කායික පහළ කරලා කියන්නේ ඒ සමාධිසිත සිතනාවේ සිතනාවේ මෙලෙස නැවතුම් දක්වා නිරතව නිදිනවා

දැන් පවත්නාවේ සිට උදාමය අසූලකම දැක් කරන්නේ. මම ගම සැලවලට වැටුණාසේ. මම ගම සැලවලට පස්සේ සිට තමන පවත්නාට කියන්නේ මම දන්නේ මහා ගණ කනවරක් කිසිත් නෑගේ ප්‍රඥා කියන සම්දේන නෑ. ගණ කනවරක් නද දෙනී මාත්‍රයක් පවතිනවා. මේක ඒකකට කරලා කරේ. ඒකකට ප්‍රතිකල්පනවලදී අමාරුයි. ඉතින් ඒක කරගන්න තමයි ඒ ධන කයර නැගින්න ඒක ධන සිට ආසක ආසක ආසක ගමන මුලික මුලික මුලික සමලෝ සිටි විරුද්ධදී විරුද්ධී යන ආකාරය දක්වනවා මහා ධන කයරක් තියෙනවා ඒ ධන සිටක් තියෙනවා ධන සිට එහා තේහා යනට ගිරිනවා මුලදී මුලදී පහළේ සිටි මුලික මුලික යනවා ඕනෙම නැතිකමේ යන නෝමන යන අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි මෙහිදී මෙලම සුදකරණය අද අදට කරගත සමාධිය මෙතන පාට සිත සාධක කරලා කවදාවත් ලබන්නට බැරිද ඒ තරම් ගණන් තාක්ෂයක් කරගන්න බෑ දැන් මම නාමකමනා සංකල්පයේ දේශනාවට මෙන්න තමයි මේ මොලේ ආස්තේකන අධිකරගත හැකි සමාධිය ඒකෙන් බදාලට දේශනාවන් ලබාලට ආකාර වාක්‍යයක් තිබෙනවා එකක් දෙකක් නෙවෙයි අපි මේකත් අනිත් සම්පූර්ණ වීමක් කලේ මේවා පිළිබඳව දේශනා කරන්නේ මෙතන කියන ඉලක්කයේ මොකද හේතුව? අනිවාර්යයෙන්ම මොන ධ්‍යානයක් අපි කෙනෙකුට කියලා දෙන අස්ථානික සමාධිය කියලා මම නම් තමයි මලින් කියන්නේ. ඒක කරන්නකදී හේත් කියලා හෝ නිදාගෙන. නමුත් මේක කියලා ඉඳගෙන කළා ඊට පස්සේ හරියට මරනවා නම් වැඩගෙන ඉන්නවා. අනිත් මේක බය වෙන බලන්නේ. මේ පොන්කලා අපට නැගිටිනවා කියනවා අප දැන් අවුරුදු 25කින් 50කින් පරිණාම අපේ සබෝධය අපරිද ශාස්ත්‍රීය නිරන්තරව සිටිනවා යන්නට බෑ රසලක් කියන්නේ එනිසා මේ භාවනා කරන අංගයන්ට බෑ රසලක් කියන භාවනා කරනවා කියන්නේ මේ මොලේ ආශ්‍රය කරගෙන කරන ලබන භාවනාව අස්මානික සමාධිය. පස්සේ පුද්ගලයා කියන මම අංග දෙන්නේ තේරෙන්නේ නැති 99 කියන. ඒක අසාරෙන් පස්සේ මම තේරෙන්නේ කර මේ විද්‍යාගමෙන් පිට භාවනා කරන කියලා දෙන්නට යන්නේ කියලා. නමුත් ජීවනික ඉතාම සමීපික සමාධියට ඉතාම කරන්නේ භාවනා ක්‍රමය. මේ අද අප නිකන් ප්‍රකාශ කළ අදහස් මනස්කාර භාවනා ක්‍රම තුළින් ශෝක කොටස් ඇවිල්ලා මේ සමාධිය ඇති කරගන්නට පුළුවන් බව පෙන්වා දීම සඳහා එකතු භාවනා ක්‍රමය. මේ පින්වත් අය මේ දක්වාම මේ පටවි ධාතු කොටස් 20 ආශ්‍රයෙන් ධාතු මනස්කාර භාවනා කරන ආකාරය කියලාගෙන එහි පටවි ධාතු භාවනා නෙවී කියන ආකෝෂයේ ජෝවාවේ කියන සුසුලාසු තිබෙනවා. ඒ ධාතු හතරට බෙද බෙදා කරන ලබන භාවනාව පස්වටයි කරන්නේ. ඊට පස්ව මේ ධාතු කොටස් 20 නිසා ආකෝෂ ධාතු 12 කායෝ සහ තේජෝ ධාතු කොටසත් අල්ලා ඊළඟ දවසේදී භාවනා කරන ස්ථානයේ කියලා දීලා ඊට පස්ව මේ දේශනාව පවත්වාගෙන ලැබෙන මේ ධාතු විභංග සූත්‍රයට අනුව ධාතු මනස්කාර භාවනාව තුළින් තේරුම් රූපාව හතරේ රූපාවද අරූපාවද රූපාවද තේරුම් ඥාන ලබා දෙන එකෙන් නිර්වාණයකින් ආදීන් ලබා අදහස් කරන එම නිසා මේ දිනවත් ඇයි ඒකත් අද මේ ධාතයේ ක්‍රියාවෙන් භාවනාව තුළින් අපගේ පද්ධතියෙන් අත්දකින්න ලැබුණත් එදා ධාතු බ්‍රහ්ම සූත්‍රයේ අනුව ඒ විස්තරය කරන විට හෝ මේ නිවන් ධාතු සාස්ත්‍රාත් කරගන්නට මේ භවනා කරන කෙනෙක් ලැබෙනවා කියන අපේක්ෂාව තුළින් මේ ධාතු මනස්කාර භවනාවේ නිරතවන්න ඇතිකා හොඳින් කටයුතු කරන්න. විශේෂස්ව පටන් මේ දක්වා කියන සීලයෙන් කොටස් එක එකක් වාසා අරගෙන මේ ධාතු මනස්කාර භවනාවේ නියමිත නැවත නිරතවන්න ඒ තුළින් නාම සංඥාව ඇති වෙනවා ඇති අනිත්‍ය බව සහ දුක්ඛ බව ගැටේ යනවා. ඇතිසේ අනිත්‍ය දුක්ඛ නාම භාවය ගැටීම තුළින් මේ නාම රූපයන් මේ පැවැත්ම මේ කාන්ත වශයෙන් දුකයි දුක කියන්නේ වෙන කිසිවක් මේ නාම රූපයන් මේ පැවැත්මයි. මේ නාම රූපයන් නැත්තා වූ නාම රූප නිරෝධාන්නා වූ නිර්වාණය සාන්දයි කියලා අවබෝධයලා. ඒ නාම රූප නිරෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ හැම දිනාටම මේ භවයේදී හෝ අවර භවයේදී හෝ වහවා වාසනා ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම නිවන් සුවපත් වේවා.